දිනාටම තෙරුවන් සරණයි. අද අපි සුපුරුදු පරිදි දහස්පතින්දා දිනයන්හි පවත්වන අභිධර්ම සාකච්ඡාවට, ධර්ම දේශනායි සහ සාකච්ඡාවට එකතු වෙන්නේ අද 2018 අප්‍රේල් මාසේ 26 වෙනි දහස්පතින්දා දවසේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 3:00 මාරට, ඒ වගේම සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8:00ට නව ශ්‍රී ලංකාවේ වේලාවෙන් නමස්කාර සයනවා සම්බන්ධ වෙනවා. ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි එකතු වෙන්නේ අභිධර්ම පාඩමටයි එහෙම නැත්නම් අභිධර්ම සාකච්ඡාවටයි. අද 2018 2018 අප්‍රේල් මාසයේ 26 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 3:00ට සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට නවසීලන්ත වේලාවෙන් රාත්‍රී 10:00ටයි මේ සාකච්ඡාව ආරම්භ වෙන්නේ. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපිට අභිධර්මයේ පැහැදිලි කර දීම සඳහා එකතු වෙන නවසීලන්තයේ සිට පූජ්‍යපාද වැනිමඩ චිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් අපි පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත ධර්ම කරුණු අපට කියා දෙන ලෙස. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සීල සම්පත්තියෙන් සමන්නාගත වූ සමාධියේ සම්පත්තියෙන් සමාධියේ ගුණයෙන් සමන්නාගත වූ උතුම් ප්‍රඥා ගුණයෙන් සමන්නාගත වූ විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ විසින් අවබෝධ කොටගත්තා වූ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ලෝක සත්‍යය වෙනුවෙන් මහා කරුණාවෙන් දේශනා කරමින් සත්වයන්ට නිර්වාණ මාර්ගයේ පහවතා වදාලා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ මම සිරසින් වැඳ নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිවෙන සැනසී ගියා වූ ධර්ම මාර්ගයේ පිහිටා සිටිනා වෂ්ඨාරිය පුජ්‍ය මහා සංඝ රත්නයට මම নমස්කාර කරනවා මගේ নমස්කාරය වේවා බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත අපරිමාණ ගුණානුභාව වලින් নমස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව වලින් අද මේ ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් වී සිටිනා වූ පින්වත් සියලුම දෙනා මේ මොහොත දක්වාම පොදවාගත්තා වූ සියලුම පිරිසුදු කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ අනුභව බලයෙන් සෑම දිනාටම අදත් කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ඉදිරිපත් කරගන්නා වූ ධර්ම කාරණා සියල්ලම ඊටමත් මොහොතෙන් තේරුම් ගන්නට වටහා ගන්නට හැකි වේවා ඉදිරිපත් කරන ධර්ම කරුණු සියල්ලක් මොහොතෙන් අවබෝධ වේවා මේ අවබෝධයේ මේ හිතීම මේ මෙනෙහි කිරීම සෑම දිනකටම මාර්ගයක් වේවා මාර්ගයේ ගමන් කිරීමේදී නීවරණ ධර්මයන්ගෙන් බාධක නොවි පීඩාවන්ටපත් නොවේ ඒකාග්‍රතාවසිතින් යුක්තව සෑම ධර්ම කාරණයක් උඩට මෙනෙහි කරගෙන ප්‍රතිවේක්ෂා කරගෙන භාවනා අරමුණක් හැටියට හිතින් සලකාගෙන කෙලෙසුන් නසාගෙන සෑම දිනාටම උතුම් අමාමහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් පළමු කොට ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඉතින් ඉසේ ප්‍රාර්ථනා කරමින් අද මම මේ පින්වතුන්ට අද දවසට කියලා දෙන්න හිතාගෙන ඉන්න ධර්ම කරුණ ටික මම කියනවා මේ පෞගිය සතිය වෙනකොට අපි පහුගිය සතිය වෙනකොට අපි කිව්වා මේ අර ආරම්මන ප්‍රත්‍යේ වාර කීපයක් තිබෙනවා විසජනා වාර විග්‍රහයක් මේ සිද්ධ කරන්නේ ඒ විසජනා වාර වාරවල කුසල කුසල ධර්මයක් අකුසල ධර්මයකට අකුසල් ධර්මයන්ට හේතු වන ආකාරයක් මෙතනදී කියන්නේ. මේ කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ කියන තැන තමයි අපි කියාගෙන යන්නේ. ඉතින් මේ කාමාවචර වශයෙන් ඇති වෙන කුසල ධර්මයන් පිළිබඳව අපි කතා කළා. ඉතින් අද මම මේ ධානයෙන් ධාන පිළිබඳව ධානයක් කොහොමද මේ අකුසල ධර්මයන්ට ආරම්මන ප්‍රත්‍යুপකාරී සිද්ධ කරගන්නේ කියන බව සලකා බැලුවොත් හොඳයි කියලා කල්පනා කරනවා. මේ වෙනකොට අපි පින්වතුන් මේ ආරම්මන ස්වභාවයත් ඒ වගේම අරමුණේ තිබෙනා වූ සබ අරමුණේ හිතේ තිබෙනා වූ අරමුණේ ගැනීමේ ස්වභාවයත් අරමුණේ තිබෙනා වූ හිතට හසු වීමේ ස්වභාවයත් කියන ධර්ම ස්වභාව දෙක යන්තරන් තේරුමක් හිතට පින්තූරගත කර ගැනීමක් වටහා ගැනීමක් කරගෙන තිබෙනවාය කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ අපේ හිතේ තිබෙනවා අරමුණු ගැනීමේ ගුණ ස්වභාවය. ඒක මහා අමුතු ධර්ම ශක්තියක්. පේන්නේ නැති ධර්මයක් මේ හිත කියන්නේ. විඥානය කියන්නේ. ඒ වගේම හිතේ පහළවන්නා වූ චිත්ත ගති ස්වභාවයන්. හිතේ පහළවන චිත්ත ගති ඇවිල්ලා ඒවත් මහා අමුතුම ධර්ම ස්වභාවයක් තින්නේ. ඒ හිතයි චෛතසික ධර්මයන්ටයි තිබෙනවා අරමුණක් අනුව අරමුණකට හැරිලා ඒ අරමුණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ අමුතුම විදිහේ ගුණ ස්වභාවයක් අමුතුම විදිහේ ගති ස්වභාවයක් ඒකට කියන විශේෂයෙන්ම හිතේ තිබෙනවා ගතියක් අරමුණට හැරෙන්න පුළුවන් ඒක අපි චිත්තකාණ්ඩයේදීම දැනගත්තා ආරම්භණයේ තිබෙනවා ඒ අරමුණු කරන්න පුළුවන් අරමුණු ගන්නා ගතිය තිබෙන්නා වූ ඒ හිතට ඒ චෛතසික ධර්ම වලට හැරිලා ඒකට උපකාර වීම වශයෙන් තමන්ව ඒ පැත්තට හැරි ඉදිරිපත් කරන ගතියක් ඒක ඇවිල්ලා ආරම්මණයේ තිබෙන්නා වූ මේ අමුතුම විදිහේ උපකාරක ධර්ම ශක්තියක්. ඒක හැම දෙයකම තියෙනවා. හැම දෙයකම තිබෙනවා. අතීතයේ සිද්ධ වෙච්ච වගේ තියෙනවා වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන දේවල් වලත් තිබෙනවා අනාගතයේ වෙන දේවලුත් තියෙනවා ඊළඟට චිත්ත ධර්ම වලත් තිබෙනවා ආරම්මණයක් හැටියට හිතකට දැනී යන ගතිය. චෛතසික ධර්ම වලත් තිබෙනවා Taman අරමුණක් වෙලා හිතකට දැනී යන ගතියට උදව් වෙන රූප වලත් තිබෙනවා අරමුණු වීම ගුණය. රූප වල තියෙන අරමුණු කරන ගුණය නෙවෙයි අරමුණු වීම. අරමුණු අරමුණක් හැටියට අරමුණු වෙනවා හිතට. ඒ ගතියේ තියෙන. එතකොට විදර්ශනා ඥානවලත් තිබෙනවා. ධාන ආරම්මන වලත් තිබෙනවා. මනෝමය ධර්ම වලත් තිබෙනවා. නිර්වාණ ධාතුවෙත් තිබෙනවා. ඒ හිත වලට අරමුණු වෙන අරමුණු අරමුණක් හැටියට අරමුණු වෙන ගතිය. ඉතින් එහෙම පරාසයක් එහෙම ධර්ම ස්වභාවයක් ගැන තමයි මේ දවස්වල අපි කතා කරන්නේ. ඉතින් මේකේ තියෙනවා පළවෙන් අපි කිව්වා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ කියලා. කුසල ධර්මයක් කුසල ධර්මයකටම අරමුණු වෙන හැටි. මේ දවස්වල අපි කතා කරනවා කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ. ඉතින් අපි මේ කුසල ධර්ම තැන් කීපයකදී හඳුනා ගන්නවා. මොනවද? කාමාවචර කුසල ධර්ම, රූපාවචර කුසල ධර්ම, අරූපාවචර කුසල ලෝකෝත්තර කියලා. ඉතින් ඒකේ මේ වෙලාවේදී අපි සලකන රූපාවචරයක් පිළිබඳව මේකේ පාලි පදයේ මේ විදිහට යනවා ඥාන වුට්ටකිත්වා ඥානං අස්සාදීති අභිනන්දති සංආරප රාගෝ uppajjati ධානයකින් ඥානා වුට්ඨහිත්වා ඥානං අස්සාදීති අභිනන්දති ඕක ඔය භාවනා වැඩසටහන් වලට ගියාම යම් යම් අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් ඔය යෝගාවචරියොත් එක්ක කතා කරනකොට ධානයකින් නැගිටලා ධානය ආස්වාදනය කරනවා. ධානයකින් නැගිටලා ධානය ආස්වාදක දැන් ඒක කරන්නේ මේ මේ චිත්ත ඒකාග්‍රතාවේ යුක්තව පංච නීවරණ ධර්මයන් යටපත් වුණාම කාමච්ඡන්දේ යට ගියාම ව්‍යාපාදේ එන්නේ නැතුව මැකිලා යටට ගිනා බැස්සම හිත හොඳයි සෞම්‍යයි. ඒ වගේම වීර්ය සමවිලා තිබෙනවා තියෙන මිද්දයක් එන්නේ නැහැ. ඒ වගේම හිතේ වික්ෂීප්ත ගතියක් නැහැ ඒක දුවන්නේ නැහැ උද්දච්ච කුච්චේ නැහැ ඒකාග්‍රතාවය හොඳයි. තමන් අර මෙනෙහි කරන්න ආරම්මණය පිළිබඳව සැක සංකාවක් එහෙම මොකක්වත් නැහැ විචිකිච්ඡාවකුත් නැහැ. පංච නිමේ ධර්මතා පහ හිතට පැටදෙන්නේ නැතුව පවත්වනකොට හිත සමාධියි. ඔය විදිහට නීවරණ යට කරගෙන ධානාගත වුණාම ඒ ධානය තුල ධානයකටපත් වෙන්නේ අරමුණක් ඇතුවනේ. ඒ කියන්නේ ධානයකටපත් වෙන්නේ ලස්සන ප්‍රණීත ශාන්ත ඒ වගේම හොඳ පිරිසුදු ධාන අරමුණක් මතු කරගෙන ධාන අරමුණකට යොමු වෙලා ධාන අරමුණේ අරමුණේ අරමුණේ අල්ලගෙන තමයි හිත මේ ඒකාග්‍රතාවයටපත් වෙන ධානයේ තියන්නේ. ඒ අරමුණට අනුව තමයි විතක්කයත් ਵਿਚාරයත් ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාවේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයන් මතුවෙන්න මේ හොඳට තියෙන්න ඕන ලස්සන ප්‍රශස්ත වූ ප්‍රසන්න වූ ශාන්ත වූ ධානය ආරම්මණයක්. එතකොට මේ ධාන ඒ ඇතුලේ ඉන්නකොට පීතිය සුඛේම හරිය හොඳට දැනෙනවා සාන්තයි සමයි. එතකොට ඒ වගේ මානසික තත්වයකට ධානයකට හිතපත් වෙලා ධානා වුට්ටේත්වා ඒ ධානයෙන් විනාඩි දෙකක් තුනක් හෝ වේවා පහක් 10ක් හෝ වේවා ඉඳලා ධානයෙන් ගොඩේනවා ඒකයි කියන්නේ ධානා වුට්ටේත්වා ධානෙන් නැගිටිනවා එහෙම නැගිටපු ගමම ප්‍රායෝගික වශයෙන් ඒ ධානය තමන්ගේ හිතට අධ්‍යක්ෂපු ඒ ධානයේ ළඟ ගතියක් තියෙනවා දැන් මොහොතකට කලින් මගේ හිත ක්‍රියාත්මක වෙච්ච තැන ඒ ධානයේ සැපය මතකයි. හොඳට මතකයි. ආපු ගමම්මනේ. ඒක නිසා මොකද කරන්නේ? ඒ තමන් මොහොතකට කලින් ධානයක් අස්සට හිත යවලා ඒකේ විඳපු ස්වභාවය ඒකේ විඳපු ඒ ධාන ශාන්තිය ධානයේ ඒ උපශාන්ත ගතිය සංසුන් ගතිය ඒක අනේ මෙහෙම එකක් මට තිබුණා නේද කියලා ආස්වාදනය කරනවා ඒකට ඇලෙනවා ආස්වාදනය කරනවා අස්සාදේති අපිනන්දති ඒකට ඇලෙනවා ඒ වාගේම හොඳයි කියලා හොඳට හිතින් මේ ඒක විඳ ගන්නවා එහෙම විඳින්න යනකොට ඒ තමන් ඉස්සර වෙලා විදපු අධ්‍යක්ෂපු මානසික ධාන ධර්ම ස්වභාවය හිතින් ඒ විදිහට සාන්තයි හොඳයි කියලා යනකොට ඒක නිසා උපදිනවා ඒකට මහා බලවත් වූ ඇලීම් ස්වභාවයක්. ඒක වචනේ කියන්නේ රාගෝ උප්පජ්ජති. තං ආරබ්බ රාගෝ උප්පජ්ජති. ඒ නිසා රාගය උපදිනවා. ඒ විතරක් නෙවෙයි. ඒ නිසා Taman මම ධානයක් උපදවා ගත්තා නේද? මට දැන් ධානයක් තියෙනවා. මට හොඳයි කියන අදහස අර දෘෂ්ටි මූලික වෙනවා. දැන් මම දියා මේ වගේ තියෙන දෙයක් තියෙන එක එක්කෙනෙක්. මේක ඉස්සරලා මම ධානයක් අත්විඳා. මගේ මේ භාවනාව හරි හොඳයිනි කියලා මමත්වයේ මුල් කරගෙන මේ ධානය ඇති කරගත්තී මම කියන හැඟීම ඇති කරගෙන දිෂ්ඨිය දෘෂ්ටිය උපදිනවා. දැන් බලන්න මේ මෙතනදී මේ ඇලීමට මේ දෘෂ්ටිගත වීමට පාදක වුණේ මොකද්ද? අර හොඳම හොඳ ශාන්ත වූ ධානයේ ධානය ප්‍රශ්නය ඇවිල්ලා අකුසල් නෙවෙයි. ධ්‍යාන ධර්ම අකුසල් නෙවෙයි. ධ්‍යාන ආරම්මණයත් අකුසල් නෙවෙයි. ධ්‍යාන ආරම්මණයට අනුව නැමී ගියා වූ හිතත් අකුසල් නෙවෙයි. ඒ වගේම ධ්‍යාන ධර්ම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ එකගතයවත් අකුසල් නෙවෙයි. හැබැයි කුසල් පිරිසිදුයි. පිරිසිදු වුණාට ඒවා පස්සේ අරමුණු වෙන්නේ ඒවා මේ පාවිච්චි වෙන්නේ අකුසල ධර්ම හැදෙන්න. රාගෝ uppajjati, ditthi uppajjati, විචිකිච්ඡා uppajjati, උද්ධච්චං uppajjati. ඒ කියන්නේ මේ සැක සංකා ඇති වෙනවා. ඒ වගේම මේක නැති වුණා කියලා නොසන්සුන් ගතියක් ඇති වෙනවා. සමහර වෙලාවට මේ අර මේ ධානයේ ඇති වුණා තිබුණා නැති වුණා ආය ගන්න පුළුවන් වෙයිද ඔය වාගේ ස්වභාවයන් ඇති වෙන හිත කැළඹී ස්වභාවයටපත් වෙනවා ආන්න ඒකට කියනවා විචිකිච්ඡා උද්දච්ච ඊළඟට ආත්ම වශයෙන් ගත්තාන් පස්සේ කෙනෙක් ඇතිරි ගත්තාන් පස්සේ දෘෂ්ටි ඇලීම් වශයෙන් ගියාම රාග දැන් මේ කියන්නා වූ මේ ධානයකට සමවැදුනායින් පස්සේ ඔය සිද්ධ වෙන ස්වභාවය. ඕක පළවෙනි දිය පළවෙනි ධානය වෙන්න පුළුවන්. දෙවෙනි ධානයෙන් ධානයේදී වෙන්න පුළුවන්. තුන්වෙනි එක හතරවෙනි එක වෙන්න පුළුවන්. හතරවෙනි ධානයේ පදනම් වූ අරූපාවචර ධානයක වෙන්න පුළුවන්. කුමන හෝ වේවා ධානයක ඔය ඒ ධ්‍යාන ධර්මයෝ අකුසල ධර්මයන්ට ඇලෙන්න ඇලීන ඇලීම් ගතියෙන් යුක්ත වෙච්ච රාග අකුසල සිතේලි පහළ වෙත් ඒවා මුල් වෙනවා ඒ වගේම සැක සංකා ඇති වෙන්න ඒවා මුල් වෙනවා උද්දච්චය කියන අකුසල ඇති වෙන්න මුල් වෙනවා දෘෂ්ටි ඇති වෙන්න මුල් වෙනවා සමහර වෙලාවට කෙනෙකුට මෙහෙමත් වෙන්න පුළුවන් දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ධ්‍යාන ධර්මයම ආත්මයක් කියලා සලකන්නත් පුළුවන්. ධ්‍යාන ධර්මයේම ආත්මයක්. දැන් සමහර ආගම් වල සමහර දෘෂ්ටි වල ඒ බ්‍රහ්මයාට තමන්ගේ ජීවිතය එක්කාසු වෙනවා කියලා කියන්නේ ඔය වගේ ස්වභාවයක්. ධානයක් ලැබිලා එහෙම එකතු වෙනවා කියලා කියන්නේ මහා බ්‍රහ්මයාට දෙවියන්ට එක්කාසු වෙනවා කියලා අදහස් දාගන්න දානවා. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. එතකොට දෘෂ්ටිගත වෙනවා. දැන් බලන්න මේ අකුසල ධර්ම ටික අකුසල ධර්ම මේ රාගය, මේ උද්ධච්චය, විචිකිච්ඡාව, දෘෂ්ටිය මේව උපදින්න ආරම්මන ප්‍රත්‍ය ගතියක් තියෙනවා මේ ආරම්මණය වශයෙන් ඉදිරිපත් වෙන පත්‍ය වෙන ගතියක් උපකාර වන ගතියක් තියෙනවා මේ ධාන ධර්මවල ඒක නිසා තමයි කියන්නේ ජානා වුට්ටීත්වා ජානං අස්සාදේති අභිනන්දති දැන් මේ මෙතන කියන්නේ නෑ ධානයේ ඇතුළේ ඉඳගෙන ඒක කරනවා කියලා ධානයේ ඇතුළත ඉඳගෙන එහෙම කරන්න බෑ ධානයක් ඇතුළත ඉන්න තාක්කල් එයාගේ හිතට වෙන කිසිම දෙයක් කරන්න බෑ වෙන කිසිම දෙයක් කරනවා නම් ඒක ධානයක් නොවේ. ඒක නිසා එහෙම ඇලීමක් ඇති වෙන වෙලාවට ධානයක් නැහැ. ඒ කියන්නේ එයා අරමුණු කරන්නේ දැන් ටිකකට කලින් අතීත වශයෙන් පැවතුනා වූ ධාන ධර්ම තමයි අරමුණු කිරීම වශයෙන් අරමුණු කරන්නේ. තව එකක් තිබෙනවා මෙන්න මෙහෙම. යම්කිසි කාරණයක් නිසා තමන්ගේ අසනීපයක් නිසා පුරුදු පුහුණු කරපු නැති නිසා මොකක් හෝ දෙයක් නිසා ධානය තමන්ගෙන් ගැලවිලා යනවා. ඒ කියන්නේ ධානයේ ඉන්නේ මතක් කරනවා මතක් කරනවා මතක් කරනවා ඉන්නේ. ඒකට කියනවා ධානය පිරිනව. ධානයෙන් උඩ වෙන්න බෑ. දැන් සමහර වෙලාවට ඔච්චර ධානා ශක්තිය තියාගෙන හිටියත් ධානා ශක්තිය තියාගෙන හිටියත් නිතර පරිභාවිතා කරන්නේ නැත්නම් ඒකට ය아가න්න බැරි වෙනවා. ඒකට කියනවා පිරිනමයි කියලා. ධානවල තියෙන්නේ ධාන සලකුණ හිතේ තියාගන්න ඕනේ ධාන නිමිත්ත ඒකට එක්කාසු වෙන ස්වභාවය හිතා ගන්න ඕනේ පූර්ව කෘත්‍ය සකල සලසා ගන්න ඕනේ. ඊට පස්සේ අදිෂ්ඨාන ශක්තිය හදා ගන්න ඕනේ. ඕව නොකර හිටියන් පස්සේ ඕක නැති වෙනවා. ඊළඟට ධානයෙන් පිරිනවා. ධානයෙන් පිරුණාම ඥානේ පරිහීනේ විපටිසාරෙස දෝමනසං උපජ්ජති. ඒ වගේ Tamanට ඉස්සර වෙලා ඒ වගේ රූපාවචර ධාන ශක්තියක් අරූපාවචර ධාන ශක්තියක් තිබුණා. හැබැයි ඒක දැන් නැහැ. දැන් මට ඉස්සර වෙලා තිබිච්ච ධර්මය මතක් වෙනවා. මතක් වෙලා ඒ පිරී ගියා වූ ධානයේ පිළිබඳ මේක නැහැනේ. ඒ වගේම ඒ පිරීච්ච ස්වභාවය සිහි වෙනකොට තමන්ගේ හිතට අර දුම්නස්කතියක් ඇති වෙනවා. ඒ දුම්නස්කතිය කියන එක අර මහා සත්‍යයක් මරන්ට ඒ වගේම කෙනෙකුට පීඩාවක් කරන්න තරම් ඒ වගේ මහ බලවත් එකක් නෙවෙයි. නමුත් අපි කියනවානේ අර මේ ඔක දුක්ඛ සත්‍ය කියන තැනක්. කියනවානේ දැන් යම් කිසි දෙයක් Tamanට කැමති නම් යම් පිච්ඡං න ලබති. යම් කිසි දෙයක් කැමැත්තේද ඒ දේ නොලබෙන්නේ නම් දුකයි කියලා. ඒ වගේම යම් කිසි දෙයක් අකමැත්තේ නම් ඒ දේ හම්බ වෙන්නේ මේක දුකයි කියනවනේ ඒ වගේ Tamante ඉස්සරලා සැපයි හොඳයි කියලා තිබිච්ච දේ එතනින් අයින් වෙලා ගියා. Tamange හිතින් අයින් වෙලා ගියා. ඒක ගැන මතක් වෙනකොට මේ ධානය මෙහෙම තිබුණා නැති වෙනවා කියනකොට Tamante ඇති වෙනවා යා දෝමනස්යක්. ඒ කියන්නේ නුරුස්නා ගතියක්. ඒ නුරුස්නා ගතිය ඇති වෙන ඇති වෙනකොට ඒක වැඩ කරන්නේ චිත්ත වීතියකින්. ඒක මනෝද්වාරිකයිනේ. දැන් දෝමනස සහගත සිත මනෝද්වාරිකයි. ඉතින් අර භවංගයෙන් පෙරෙල්ලා එනවා, පච්ඡේදනේ වෙනවා. ඒ වාගේම උපච්ඡේදනේ වෙලා මනෝද්වාරික චිත්ත මනෝද්වාරාවජන චිත්තේ පහළ වෙනවා ඊට පස්සේ අර අතීත වශයෙන් Tamante එන්නේ නැති පිළී කියා වූ ධානයේ පිළිබඳව ද්වේෂය කරන්නා වූ ඒ නුරුස්නා ගතියෙන් යුක්ත වෙච්ච ජවන් සිත් පහළ වෙනවා. ඒ ජවන් සිත් වලට අරමුණු වෙන්නේ අන්න අර කියන්නා වූ ධර්ම. ඒක නිසා මෙතනදි කියනවා අකුසල කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ. කුසල ධර්මයක් අකුසල ධර්මයන්ට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා අරමුණු වෙන්නේ නැකී මැකී ගියත් අතීතයට ගියත් යම්කිසි දෙයක් පහළ වෙලා දැනට නැතත් ඒ අතීතයට අතීත වශයෙන් ගියා වූ ධර්ම ස්වභාවයේ තිබෙනවා වර්තමානයේ දෙයකට යම්කිසි දැනෙන්නා වූ දැනී යන්නා වූ අමුතුම විදිහේ ಗುಣ ස්වභාවයක් මේ කාලය බුදුරජාණන් වහන්සේගේ බුදු වීම උපත්ය පරිණිරවාණය සිහිපත් කරන කාලයක්. ඇත්ත වශයෙන්ම ගැඹීර වූ ඥාන සම්පත්තියක් ਸਰවඥතා ඥානයක් උන්වහන්සේට තිබුණා මේ මේ ධර්මවල තිබෙනා වූ ගැඹීරත්වය මේ විදිහට වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්නට ඒ වගේම අවබෝධ කර ගන්නට. ඒ දේශනා කරපු දෙය තමයි අපි උන්වහන්සේට নমස්කාර පූර්වක වශයෙන් මේ කාලේ මේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ ওই විදිහට තමයි ඔය මේ අකුසල ධර්මයන්ට මේක ගොදුරු වෙන තාලේ. ඒ කියන්නේ අරමුණු වෙයින් යන තාලේ. දැන් අපි මේ වෙනකොට ඔය කුසල උපෝසතයක් සිද්ධ කරලා ඒ උපෝසතේ අරමුණු කරනකොට ඇතිවෙන කුසල්සිත උපෝසතයක් කරලා අරමුණු වෙනකොට ඒකේ අභිනන්දනය කරනට ඇතිවෙන්නා වූ සියුම් වූ බොහොම සියුම් වූ අකුසල් සිත් ඒවත් අපි මේ දැන් මේ කිය කිව්වා. දැන් තව එකක් තිබෙනවා අපි මේ භාවනා කරන්නා වූ ඒ භාවනා වැඩසටහන් වලට සහසම්බන්ධ වෙලා කටයුතු කරන ගැඹුරු ධර්මයක් සාකච්ඡා කරන අපි ධර්ම වැඩසටහන් කරන පින්වත් පිරිසක් නේ. මේවා අහන්නේ කියන්නේ. එතකොට මේ යම්කිසි වෙලාවක අපි හිතමු රූපාවචර ධානයක් නැතුව අරූපාවචර ධානයක් නැතුව අපි හිතමු සාමාන්‍යයෙන් රා අවස්ථාවක ඒ කියන්නේ මානසික සාන්තියක් ලැබෙන ඔය උපචාර අවස්ථා තියෙනවනේ උපචාර අවස්ථා තියෙනවනේ ඒ උපචාර සමාධි අවස්ථාවක එහෙම නැත්නම් එතනින් ටිකක් ඉස්සරහට ගියා වූ ප්‍රථම ධාන අර්පණ අවස්ථාවක් හෝ යම්කිසි කෙනෙක් අත්විඳලා තිබෙනවා නම් මේ ඒ අත්විඳපු ධර්මය හොඳට මතකයි හේතුව මතක් වෙන්න හේතුව ඒ උපචාර අවස්ථාවේදී උනත් අර්පණා ධාන අවස්ථාවේදී වුණත් ඒ මානසික ශක්තිය ඒ මානසික ධර්ම ස්වභාවය උද්දච්චයෙන් තොරයි. හරිම ඒකාග්‍රතාවයෙන් ප්‍රබලයි. සමාධියේ ගුණයෙන් යුක්තයි. එතකොට වෙන වටපිටාවේ දෙයක් මතක් හිතින් නැහැ. මතක් වෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක හරිම සාන්ත ප්‍රණීත සුන්දර ගුණ ස්වභාවයක් තියෙන නිසා ඒක ආවත් ඒකෙන් එළියට ආවත් ඒක හොඳට මතක හිටිනවා. දැන් ඔය පළවෙනි භාවනා session එක උදේ කාලයේ හෝ වේවා මේ හැන්දෑවක හෝ වේවා භාවනා ආසනයේට වාඩි වෙලා ඒ ආසනයේ හොඳට චිත්ත ඒකාග්‍රතාවයේ පවත්වාගෙන සමාධි ගුණයක් අත්විඳලා ඒ සමාධි ගුණය ගන්න මහන්සි ගන්නවා. පස්සේ අවස්ථාවකදී භාවනා ආසනයෙන් නැගිටලා යන්නේම කෙනෙක් මං ඊළඟට වාඩි වෙලා මං මේ භාවනාව මේ විදිහටම කරලා මේ විදිහටම මම මේ අත්විඳිනවා කියන හිත ඒ අයට තියෙනවා. එහෙම එහෙම හිතක් එනකොට පසුව ඒ ආසනයේට ගිහිල්ලා වාඩි වෙන්නෙම අර ඉස්සෙල්ලා අධ්‍යක්ෂ පුතේ අධ්‍යක්ීමට බලාපොරොත්තුවක් ඕනෑකමක් ඇතුවයි. එහෙම ඔය ධ්‍යාන ධර්ම වල තියෙනවා. ඒ තමයි අර ඇලීම ඇති වෙන විදිය. ඒකෙන් තමයි අපි තේරුම් ගන්නෙ මේ තමයි අර පරණ ධානයට ඇති ඇලීම. ඒ වගේම තමයි බලාපොරොත්තු හොඳට තියෙනවා. බලාපොරොත්තු තියෙන්නේ එතනදී ආස්වාදනය අභිනන්දනය දෙකම එතන ක්‍රියාත්මක වෙන නිසා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා කතා කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා මේ පින්වතුන් හත් වෙනදලා ඇති ඒ ඉස්සරවන අස්විඳ බුද්ධි ඒ භාවනාවට අත්විඳපු අත්විඳපු දේ අරමුණු වෙච්ච දේ Tamange ඉතින් විඳපු දේ දැන් එන්නේ නැහැ. එතකොට අනේ මේක ආවේ නැහැ කියලා නුරුස්නා ගතියක් තියෙනවා. ඔය ඉන්ටර්විව් කරනකොට දැනෙනවා කියනවා මේක මට ආවේ නැහැ කියලා. මම මහන්සි ගත්තා. අද මගේ භාවනාව හොඳ අන්න හරි සියුම් වෙච්ච දේශ ගතියක් නුරුස්නා ගතියක් අද මගේ ආසනයේ හරි ගියේ නැහැ. ඒ වගේම විදිය හරි ගියේ නැහැ. මං පවත්තපු විදිය හරි ගියේ නැහැ. මට අර මහන්සි ගත්තා මෙනෙහි කරන්ට මගේ හිත මෙහෙමයි කියලා මේ අපි ඔය කියනවා හොඳට අහලා තියෙනවා දන්නවා. දැන් අප බලමු ඊළඟ කොටස. ඒක හරිය වැදගත් වෙනවා. ඒ තමයි ඊළඟ වීතිය යනවා මෙහෙම. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට අරමුණු වෙන විදිය. කුසලෝ ධම්මෝ අර කියපු විදියට කුසල ධර්මයෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අව්‍යාකෘත ධර්මයේත ආරම්මණය අරමුණු වීම වශයෙන් ඉදිරිපත් වෙන්නේ කොහොමද? දැන් කුසල ධර්ම ටික අපි දන්නවනේ. කුසල ධර්ම කියලා කියන්නේ අර කාමාවචර කුසාසිත 8යි රූපාවචර කුසාසිත 5 අරූපාවචර කුසාසිත 4 ලෝකෝත්තර කුසාසිත මේ හතරෙන් රහත් භාවයේ চৈতසික නැත්නම් මාර්ගසිත නැතුව අනිත්‍ය. එතකොට කුසලසිත තියෙනවනේ එතන අපි කියනවනේ 20ක් තියෙනවයි කියලා. ඒ 20 අරමුණු කරනවා. ඒ කුසල කුසලෝ ධම්මෝ කුසල ධර්මයන් අව්‍යාකෘතයකට අරමුණු වෙනවා. අව්‍යාකෘත තියෙනවා මෙහෙම. අව්‍යාකෘත වර්ග තිබෙනවා මේ තුනක් එකක් තමයි අව්‍යාකෘත ධර්ම ලෞකික වශයෙන් තුන ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් වර්ග දෙකකට කරන්න පුළුවන් මෙහෙම තියෙන්නේ එකක් තමයි විපාක අව්‍යාකෘතය විපාක අව්‍යාකෘතය අනිත් එක තමයි ක්‍රියා අව්‍යාකෘතය. අනිත් එක තමයි රූප අව්‍යාකෘතය. නිර්වාණ නිර්වාණ ධාතුවත් අව්‍යාකෘත ධර්මයක්. හැබැයි නිර්වාණ ධාතුව ආරම්මණයක් හැටියට එනවා. හැබැයි අව්‍යාකෘතයක් ඒ නිවනට හිතෙන්නේ නැහැ. නිවනට චිත්ත ගතිය නැහැ. හැබැයි චිත්ත ගතියකට අරමුණු වීමේ ගතිය තියෙනවා. ඒක විතරයි නිවනට තියෙන්නේ. අපි මේ විදිහට තේරුම් ගත්තොත් කුසල ධර්මයක් මෙතන අව්‍යාකෘතයකට අරමුණු වෙනවා කියලා කියන්නේ රාතන් වහන්සේගේ හිතක් තමයි අපිට මෙතෙන්ට ගන්න දැන් බලන්න අරහා මග්ගා වුට්ට හේතුවක් මග්ගං පච්ච වේක්කති අරහා රහතන් වහන්සේ රහතන් වහන්සේලා මග්ගා වුට්ටහිත්වා මාර්ගයෙන් නැගිටලා මාර්ගයෙන් ගොඩ වෙලා ඒ කියන්නේ රහත් මාර්ගයෙන් ගොඩ වෙලා මග්ගම් පච්ච වෙක්කති තමන් පත්තුනා වූ ඒ తত্ত্বය ඒ මාර්ග ඥානය ආපසු හැරී බලනවා ප්‍රතිවීක්ෂා කරනවා ඒව ප්‍රතිවේක්ෂා කරනකොට රහතන් වහන්සේගේ හිතට රහත් හිත දැන් එතන තියෙනවා මෙහෙම රහතන් වහන්සේගේ මාර්ග හිත රහත් මාර්ග හිත ක්‍රියාසිතක් නෙවෙයි ඒක මාර්ග කුසලසිතක් ඒ කුසලසිත ඇවිල්ලා අර අපි කතා කරන කාමාවචර කුසාසිතට වඩා වෙනස්. රූපාවචර කුසාසිතටත් වෙනස්. අරූපාවචර කුසාසිතටත් වෙනස්. මේක ලෝකෝත්තර කුසාසිත හැටියට සලකන්නේ සහ මේක වෙනස සලකගන්නේ කාමාවචර කුසාසිතේ උප්පත්ති ප්‍රදානය කරන උප්පත්තිය ගෙන දෙන්නා වූ විශේෂත්වය ಗುಣ විශේෂයේ තියෙනවා. රූපාවචර කුසාසිතෙත් නැවත ඉපදීමත් විපාකයක් ඒ වගේම ඉස්සරහට භවගාමී ස්වභාවයක් හදලා දෙන එක තියෙනවා. අරූපාවචර කුසාසිතෙත් ඒක තියෙනවා. මාර්ගසිතේ රහතන් වහන්සේගේ ඒ මාර්ගසිතේ ඒ ගතිය නැහැ. නමුත් උන්වහන්සේගේ ඒ මාර්ගසිත නිවන් අරමුණු කරනවා. ඒ වගේම ඊට අනතුරුව ඵලසිත ප්‍රදානය කරන්නට ඒක හේතු වෙනවා. එතකොට රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේට ඇති වෙන්නේ රහත් සිතනේ මාර්ගසිත නෙවෙයි. මාර්ගසිත කුසලසිත රහත් භාවයට පත් වුණයින් පස්සේ රහතන් වහන්සේට ඇති වෙන්නේ නිර්වාණය අරමුණු කරනකොට ඇති වෙන ඵලසිත අනිත් සෑම අවස්ථාවකදීම උන්වහන්සේට ඇති වෙන්නේ ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත ඒ ක්‍රියාසිතේ නෑ නැවත කර්ම හදන උප්පත්තියක් ලබා දෙන කිසිම ශක්තියක් ඒකේ නෑ ඒක ක්‍රියා මාත්‍රයක් විතරයි. එතකොට රහතන් වහන්සේගේ ඒ ක්‍රියාසිතින් මාර්ගසිත මෙනෙහි කරනකොට ඇති වෙන්නේ මාර්ගසිත අරමුණු කරන්නා වූ යම්කිසි ප්‍රතිවීක්ෂණ ඥාන ස්වභාවයක් විතරයි. අරා මග්ගා උත්ථේසා මග්ගම් පච්ච වෙකති. එතකොට මේ රාතන් වහන්සේගේ ඒ අව්‍යාකෘත සිතට කුසල මේ රහතන් වහන්සේගේ ඒ තිබෙන්නා වූ ක්‍රියාසිත කියන අව්‍යාකෘතයට ආරම්මන ප්‍රත්‍ය අරමුණු වෙන්නේ ඉස්සරලා උන්වහන්සේගේ සිතේ නිවන් අරමුණු කරමින් පහළ වුණා වූ මාර්ග කුසල සිතයි. ඒක නිසා තමයි මේ ඒකෙන් තමයි අපි දැනගන්නේ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස ධම්මස ආරම්මන පච්චයේන පච්චයෝ කියලා. ඒකේ ඒ අවස්ථාවේදී සිද්ධ වෙනවා. අපි හිතමු මෙහෙම. රාතන් වහන්සේලාටත් ඔය උන්වහන්සේලා පරණ කියපු කරපු දේවල් යහපත් දේවල් මතක් වෙනවා. උන්වහන්සේලා දාන දාන දීපු හැටි මතක් වෙනවා රාහත් වෙන්න කලින්. මේ ජීවිතයේදී කරපු හොඳ දේවල් මතක් වෙනවා. මේ ජීවිතයේ ඉන්නකොට එහෙම නැත්නම් උන්වහන්සේලාගේ පැවිදි ජීවිතයක කරපු දේවල් මතක් වෙනවා. බණ ආපු දේවල්, අප උපස්ථාන කරපු දේවල්, වත් පිළිවෙත් කරපු දේවල් ඒව මතක් වෙනවා. රහත් භාවයට පත් වුණාට පස්සේ එහෙම මතක් වෙනකොට උන්වහන්සේලාට තමන් කරපු දානමේ පින්කම්, සීලමේ පින්කම්, ධර්මදේශනාමේ පින්කම් කරපු වත් පිළිවෙත් ඒ වගේම සිවුරු පෙර කර පූජා කරපු දේවල් අප උපස්ථාන මේවා ඒ පරණ දේවල් මතක් වෙනවා. රහතන් වහන්සේට එහෙම මතක් වෙනකොට පෙර කළා වූ කාමාවචර ආදී ඒ කුසල දේවල් මතක් වෙනකොට ඒ කුසල් සිත් ඒ කියන්නේ ඒවා අරමුණු වෙන්නේ රහතන් වහන්සේගේ රහත් හිතට. අරහා පුබ්බේ සුචින්නානි පච්ච වෙක්කති. රහතන් වහන්සේලා පෙර කරපු ඒ හොඳ දේවල් මතක් කරනකොට ඒ මතක් කරන අවස්ථාවේදී ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් උන්වහන්සේලාට පහළ වෙනවා ක්‍රියාසිට සමුදායක්. ඒ ක්‍රියාසිට හැදින්නේ අර වගේමයි අපේ මේ පින්වතුන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් පස්සේ ආරම්මන කිරි අරමුණු කිරීම වශයෙන් පහළ වෙනවනේ චිත්ත වීති. මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවනේ. භවං උපච්ඡේදය භවංග චලන උපච්ඡේදය මනෝද්වාර ආවර්ජන සහ ආරම්භන කිරීම වශයෙන් අර මනෝද්වාරයට පස්සේ ජවන්සිත පහළ වෙනමනේ ඒව ඔක්කොම මෙනෙහි කරන අවස්ථාවේදී හොඳම හොඳ ඥාන සම්පයුක්ත භාවයෙන් යුක්ත වෙච්ච අතීතයේ සිද්ධ වෙච්ච ඒ ක්‍රියාවන් ඒ චිත්ත ඒ කුසල ධර්මයන් මතක් කරන ඒ ක්‍රියාසිත ටික පහළ වෙනවා. එතකොට එතන සිද්ධ වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ අභ්‍යකටස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චය කියන එකයි. තව එකක් තියෙනවා. මේක අපිට හරියම හොඳ හොඳ අවස්ථාවක් ඒත් ඒක අපි මේ වෙනත් අවස්ථාවලදී කතා කරලා තියෙනවා. නමුත් මේ රාතන් වහන්සේලා කරන දෙයක්. රාතන් වහන්සේලා විපස්සනා කරනවා. රාතන් වහන්සේලා ඒ தත්ත්වයටපත් වෙන්නේ විදර්ශනා කිරීමේ ඵලයක් හැටියටයි. රාහත්ුණත් ඉස්සල්ලා කරා වූ ඒ මානසික එහෙම නැත්නම් කුසල හුරුව ඒ රාතන් වහන්සේලාට තියෙනවා. අරහ කුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති රහතන් වහන්සේලා කුසල් සිතක් මෙනෙහි කරනවා ඒ කුසල් සිත කුසල ධර්මය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා කුසල ධර්මයේ දුක්ඛ වශයෙන් මෙනෙහි කරනවා ඒ කුසල ධර්මයේ ආත්මයක් නැති අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා ඒ එතනදී කරන්නේ ඒ ඉස්සර වෙලා සිද්ධ කළා වූ කුසලය තමන් මේත ඉස්සලා කරව පින ඒ කුසලය නිත්‍ය නොවන්නා වූ යම්කිසි මානසික ධර්ම ස්වභාවයක් චිත්තචෛසික ධර්ම ස්වභාවයක් ඒ ඒ ගතියෙන් යුක්තයි ඒ කුසලය කියලා ඒක මෙනෙහි කරනවා අනිත්‍ය වශයෙන් ඒ නිසා ඒකේ දුක්ඛයක් තියෙනවා දුක්ඛ වශයෙන් ඒ වගේම රඳා සිටීමේ ගුණ ස්වභාවයක් නෑ අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඒක විපස්සනා හුරුවක්. ඒ පාරේ තමයි රහතන් වහන්සේ ওই රහත් භාවයට පත් වෙලා තිබෙන්නේ. විපස්සනාම හොඳට ඒ හිතට හුරුයි. ක්‍රියාසිත වුණත් අර හුරු එක සිද්ධ කරනවා. එතකොට රහතන් වහන්සේලා පෙර කළා වූ කුසල චිත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට දුක්ඛ වශයෙන් මෙනෙහි කරුට අනාත්ම වශයෙන් මෙනෙහි කරුට ඒකට කියනවා විපස්සනා සිත් පහළ වෙනවායි කියලා. ඒ විපස්සනා සිත් වලට අරමුණු වෙන්නේ මොකද්ද? කුසල සිත්. ඇත්තට අපිට යම්කිසි දෙයක් සිද්ධ කරාම අපිට යම්කිසි දෙයක් හොඳ දෙයක් සිද්ධ කරායින් පස්සේ හරි සතුටක් ඇති වෙනවා. දඹදිව ගියා කියනකොට ඒ වාගේම අනුරාධපුරේ ගියා කියනකොට ඒ වගේම යම්කිසි විශේෂ පින්කමක් සිද්ධ කරායි කියලා කියනකොට හරියම සතුටක් ආස්වාදනීය ගතියක් හිත දිනා යන ගතියක් අපිට ඇති වෙනවා. හැබැයි අපි වුණත් ඒක මෙනෙහි කරොත් අපි වුණත් ඒක මෙනෙහි කරොත් කුසල ධර්මයක් පහළ වුණා කුසල ධර්මය අපි දැන් මෙනෙහි කරනවා. අනිත්‍ය වශයෙන් කුසල ධර්මය කුසල චේතනාව කරපු දානේ රැකපු සීලයේ පහළ වෙන අවස්ථාවේදී ඒක මෙනෙහි කරනවා. අනිත්‍ය වශයෙන් ඒක මෙනෙහි කරනවා දුක්ඛ වශයෙන් ඒක මෙනෙහි කරනවා අනාත්ම වශයෙන්. හැබැයි අපිට වෙනසක් සිද්ධ වෙනවා. අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ කුසල ධර්මය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට නැවත අපේ හිතේ විදර්ශනා කුසාසෙත් පහළ වෙනවා. විදර්ශනා කුසලම ආය පහළ වෙනවා. ඒක නිකන් අර නිකන් වැඩි කරලා දෙන්න ගතියක් ඇති වෙනවා. රහතන් වහන්සේ ඒක නිසා අපි මෙනෙහි කරනකොට කුසල ධර්මයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට අපිට ඇති වෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මසාරම්මන පච්චේ භාවයයි. රහතන් වහන්සේලා අව්‍යාකෘත නිසා උන්වහන්සේලාගේ ක්‍රියාසිට නිසා උන්වහන්සේලාට පහළ වෙන්නේ අව්‍යක්ෂ උන්වහන්සේලාගේ හිතවල කුසාසිත පහළ වෙන්නේ ඒ විපස්සනාවේදී අව්‍යාකෘතයකට තමයි ඒ කුසාසිත එක උපකාර වෙන්නේ නිසා අරමුණු වෙන්නේ. ඊළඟට තව එකක් කරනවා. ඒ තමයි රහතන් වහන්සේලා රහතන් වහන්සේලාට තියෙනවා මේ හැම රහතන් වහන්සේලාටම හොඳ ඒ ඒක දිනු කරා වූ රහතන් වහන්සේලාට තිබෙනවා අනෙක් අයගේ අනෙක් අයගේ හිත ස්පර්ශ කරලා පිරිසිදු දැනගන්නා වූ ගතියක් ඒකට කියේක ඥානයක් ඒක ඥානයක් ඒ ඥානයට කියනවා චේතු පරිඥානය කියලා. අරහ චේතු පරිඥානේන කුසල චිත්ත සමංගිස්ස චිත්තං ඥානාති. ඕක වෙන එකක්. දැන් ඉස්සෙල්ලා කියපු කතාවයි මේකයි දෙකක්. දැන් මම මේ වෙලාවේදී රාතන් වහන්සේ මාර්ගයෙන් නැගිට මෙනෙහි කරන තැන රාතන් වහන්සේ පෙර කළා වූ හොඳ දේවල් මෙනෙහි කරන විදිය රාතන් වහන්සේ පෙර කළා වූ කුසල ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරන විදිය කියනකොට තේරුම් ගත යුතුයි අපි ඒක පිටකාගේවත් එකක් නෙවෙයි. උන්වහන්සේ තමන් වහන්සේගේම හිත තමයි බලන්නේ. තමන් තමන් වහන්සේ කරපු තමන් වහන්සේ වඩපු කුසල හොඳ දේවල් තමයි මෙනෙහි කරන්නේ. අනිත්‍ය ආයේවක් මෙනෙහි කරන්න බැරි නෑ. තමන් වහන්සේගේ දේවල්. හැබැයි රාතන් වහන්සේලා චේතෝපරිය ඥාණයෙන් බලන්නේ තමන්ගේ ඥානිත නෙවෙයි. එතකොට චේතෝපරිය වෙන්නේ නෑනේ. උන්වහන්සේලා අනෙක් කෙනෙකුගේ හිතක් තමයි බලන්නේ. රාතන් වහන්සේලා මේ කුසල චිත්තයකින් ඒ කියන්නේ කුසල චිත්ත සමන් ඉස්ස කුසල සිතකින් යුක්ත වෙච්ච කෙනෙකුගේ හිතක් දැනගන්න. ඒ වගේම කුසල සිතක් පහළ කරගත්තා වූ වෙනත් කෙනෙකුගේ හිතක් උන්වහන්සේලාගේ පරිචිත්ත ඥාණයෙන් උන්වහන්සේලා දැනගන්නවා. එතකොට මේ ඒක සාමාන්‍ය හිතක් නෙවෙයි. සාමාන්‍ය හිතක් නෙවෙයි. ඒ එතනදී ඇති වෙන්නේ විශේෂිත වූ අභිඥා ගුණයේ තිබෙනා වූ ඒ ක්‍රියාසිතක් අභිඥා ක්‍රියාසිතක් පහළ වෙන්නේ. ඒ ඒ සිතට අර වෙනත් කෙනෙකුගේ හිතේ පහළ වුණා වූ කුසල් සිතක් තමන් වහන්සේගේ අභිඥා කුසල අභිඥා ක්‍රියාසිතට අරමුණු වෙනකොට ඒකට කියනවා කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ කියලා. ඒකනේ සිද්ධ වෙන්නේ. අභිඥා වෙන එකක්. සාමාන්‍යයෙන් කෙනෙකුගේ සාමාන්‍ය කෙනෙකුගේ අපි හිතමු අවිඥාවක් පරිචිත්ත විඥාන ඥානයක් තිබුණයි කියලා. එතකොට රහතන් වහන්සේට සිද්ධ වෙනවාගේ අව්‍යාකෘතයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. එතකොට ඇති වෙන්නේ කුසල විඥාසිතක්. මෙතනදී ඇති වෙන්නේ ක්‍රියා විඥාසිතක්. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒක ඇත්ත වශයෙන්ම යන්නේ අරමුණු කරන්නේ අර මනෝද්වාරික මේ අරමුණු කරන්නේ වර්තමානයේ පහළ වෙන්නා වූ චිත්ත වීතියකින් ඉතින් මේ හැම තැනකම තියෙනවා අනෙක් කෙනාගේ හිතේ තිබෙනවා තවත් කෙනෙකුගේ හිතේ වදින ගතිය. තවත් කෙනෙකුගේ හිත හිතට අරමුණු වෙන ගතිය. ඒක හරිය පුදුම ගතියක් මේ හිතින් හිත අරමුණු කරනවා කියන එක පුජ්‍යලයා පේන්නේම නැහැ. පුජ්‍යල ආරම්භණේ නෑ. පුද්ගලයෙක් කියලා ආරම්භණයක් නැතුව මෙන්න මේකයි මේ මෙතෙන්ට හිතෙන්නේ කියන අදහස එනවා. ඒක මේ හිත හිතට පුද්ගලයෙකුත් එන්නේ නැතුව රූපයකුත් අහු වෙන්නේ නැතුව නමුත් තමන්ගේ ළඟ වූ දුර ඉන්න කෙනෙකුගේ හිතකට පහළ වෙන දැනෙන අදහස ඒ අදහස ඒ හිත තමන්ගේ අභිඥා හිතේ නිකන් ඇවරී යන ස්පර්ශ වෙන මහා ගුණයක් ඒකේ තිබෙන දැන් ලෞතර බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ වැඩ ඉන ජීතවනාරාමයේම වැඩ ඉඳගෙන උන්වහන්සේට හරියටම පුළුවන් හිත දුර තැනකට ફોકસ කරන්න. හිත දුර තැනකට ફોકસ කරලා ඒ දුර තැන ඉන්නා වූ කෙනෙකුගේ හිතේ ක්‍රියාත්මක වෙන හිතේ වැඩ කරන හිත දැනගන්න පුළුවන්. කුසල් සිතක් නම් කුසල් සිත දැනගන්න පුළුවන්. අකුසල් සිතක් නම් අකුසල් සිත දැනගන්න පුළුවන්. අව්‍යාකෘතයක් නම් අව්‍යාකෘතය දැනගන්න පුළුවන්. නමුත් අද කතා කරන මේ දහම් මාත්‍රකාවට අනුකූලව ක්‍රියාත්මක වෙන්නේ කුසල සිතක්. ඒ කුසල සිතේ තිබෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ දුරින්දන් අරමුණු කරත් උන්වහන්සේගේ ඒ බුද්ධ සිතේ පැවරී යන බුද්ධ සිතට හැරෙන බුදු සිතට දැනෙන අමුතුම විදිහේ අරමුණු අර ආරම්භන ප්‍රත්‍ය ගතියක් තිබෙනවා. තවත් එකක් තමයි අපි හිතන්න ඕනේ මේව. එක වෙලාවකට 100 දෙනෙකුට ප්‍රත්‍ය වෙන්න පුළුවන්. දැන් එක්කෙනෙක් එක්කෙනෙක් භාවනා කරනවා. භාවනා කරනවා එයා හොඳට අපි හිතමු ධානයකට සමවැදලා ඉන්නවා. ධානයකට සමවැදලා වාඩි වෙලා ඉන්න ප්‍රථම ධානය. රාතන් වහන්සේලා සිය දෙනෙක් බුදුරජාණන් වහන්සේ ඊළඟට රාතන් වහන්සේලා තවත් සිය දෙනෙක් ඊළඟට අභිඥාති වෙන්නා වූ අනාගාමින් වහන්සේලා සිය දෙනෙක් පෘතජන ස්වාමීන් වහන්සේලා සිය දෙනෙක් අපි බැලුවොත් එහෙම 301ක් විතර වෙනවා. ඔය සියලු දෙනා වහන්සේම බුදුරජාණන් වහන්සේ ප්‍රදාන කරගෙන ඒ සියලු දෙනා වහන්සේම එක වෙලාවේ අර ප්‍රථම ධානයේට සමවැදලා ඉන්නා වූ ඒ යෝගයන් වහන්සේගේ හිත දිහා බලනවා. විතර්කයෙන් සමන්නාගත වෙච්ච ਵਿਚාරයෙන් සමන්නාගත වෙච්ච ප්‍රීතියෙන් සැපයෙන් ඒකාග්‍රතාවයෙන් යුක්ත වෙච්ච කුසාසිත ඒ වෙලාවේදී උන්වහන්සේලාගේ පරිචිත්ත විඥාන ඥානය අවිඥාවට දැන් ඔන්න යොමු වෙනවා. ඒ යොමු වෙනකොට ඒ අවස්ථාවේදී ඒ පෘතජන වශයෙන් ඉන්න අනාගාමි වශයෙන් ඉන්න රහත් වශයෙන් ඉන්න ලෝතර බුද්ධත්වයේ වශයෙන් ඉන්න හිත් හැම එකටම එක වෙලාවෙම ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම සියක් හිතකට සිය දෙනුගේ හිතකට එක වෙලාවෙම ආරම්මන ප්‍රත්‍ය භාවයේ වශයෙන් උපකාර වෙන්න පුළුවන් අමුතුම විදිහේ ගතියක් තිබෙනවා ඒක නිසා ඒකෙදී අපි ඔක්කොම ගන්න රහතන් වහන්සේලා විතරක් ගන්නවා ඒ රහතන් වහන්සේලාගේ හිත හිතට අරමුණු වෙනකොට ඒක තමයි කුසල ධර්මයේ අව්‍යාපෘතයකට උපකාර වෙනවා කියලා කියන්නේ. නමුත් එක වෙලාවෙදී ප්‍රත්‍යජන හෝ ශේක භාවයේ හෝ අශේක භාවයේ හෝ ඉන්නා වූ ඒ සියලු දෙනා වහන්සේගේ මේ හිතට එක වෙලාවේ එක මොහොතේ එක තප්පර එක ශරේ මේ ප්‍රත්‍ය ගුණය දක්වන්න පුළුවන් අමුතු විදිහේ ධර්ම බලයක් ධර්ම ගුණයක් තිබෙනවා. මේ ධර්ම වල තිබෙනා වූ ස්වභාවය ගැඹුරින් ගැඹුරින් ගැඹුරින් ගැඹුරින් හිතාගෙන මෙනෙහි කරගෙන යනකොට මේක තිබෙනා වූ අර සාගර ගතිය. ඔය විදිහට අපිට දැනෙනවා අපිට පේනවා. හිතා ගන්න පුළුවන් තර මානසිකාරයක් හැටියට. ඊළඟට තව කාරණයක් තිබෙනවා. ඒ තමයි සෛක්ෂයන් වහන්සේ නමක් සික්ඛාවා පුතුජනාවා කුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති. දැන් සයික්ෂය කියලා කියන්නේ සෝවාන් වෙච්ච අනාගාමි සකදාගාමි අනාගාමි වෙච්ච උත්තමයෝ. එහෙම නැත්නම් පෘථජ්ජනයන් වහන්සේ නම. මේ තුන තමයි දැන් මේ රහත් බව කියන්නේ නැහැ. සයික්ෂයෝ එහෙම නැත්නම් සෝවාන් සකදාගාමි නාගාමිත්‍රමේ හෝ පුතජ්ජනය. කුසලං අනිච්චතු දුක්ඛතු අනාත්මතු විපස්සති. ඒ තුන් දෙනා ඒ හතර දෙනාම කුසල ධර්මයක්. කුසල ධර්මයක් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා හිතකට දාලා බලනවා. විදර්ශනා කරනවා. දැන් විදර්ශනා විදර්ශනා දැන් විදර්ශනා චිත්ත වීති යනවා. ඒ යනකොට කුසලී නිරුද්ධේ විපාක තදාරම්මනා උපජ්ජති. ඒ කියන්නේ විදර්ශනා කරගෙන කරගෙන යනකොට ඒ විදර්ශනා කරන චිත්ත වීතියි ඒ විදර්ශනා වශයෙන් ක්‍රියාත්මක වෙන ඒ කුසල චිත්ත වීතියේ කුසල ජවන් ටික විදර්ශනා කරන කුසල් දවන් ටික ඔන්න පීලියට ගිහිල්ලා නැති වුණා. එහෙම වෙනවනේ. චිත්ත වීතියක ඒ පීලිය අවසන් වෙනවා. ඒ ඒ පීලිය නැති වුණාට පස්සේ අපි අහලා තියෙන නේද කාමාවචරයක් ආරම්මණකී අරමුණු කිරීමේදී කාමාවචර ධර්මයක් අරමුණු කිරීමේදී පහළ වෙනවයි කියලා ජවන් වලට පස්සේ සිත්‍යාතියක් අමුතු ඒවට කියනවා ජවන් ආර අරමුණු කරපු සිත් කියලා. ඒකට කියනවා තදාරම්මන කියලා. ඒ වගේ සිත් 11ක් තියෙනවා. එක වෙලාවක් නෙවෙයි. වෙන වෙන සිත් වශයෙන්. ඒ තදාරම්මන උසාසිත 15 වෙනවා. ඒ තදාරම්මන සිත් 15 වෙනවා. තදාරම්මන සිත් වලට අර අර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒ මෙනෙහි කරන්ට ගත්ත ඒ අරමුණුමයි වෙන මොකක්වත් නෙවෙයි දෙන්න අරමුණු වෙන්නේ. අර ඉස්සෙල්ලා ජවන් විත්තලින් බලපු ටිකම මේකටත් අරමුණු වෙනවා. ඒක නිසා කියනවා සදාරම්මණතාව උපදිනවායි කියලා. දැන් මේක මේ මේක ඇවිල්ලා නිර්වශේෂ දේශනානේ. ඒ කියන්නේ ඉතුරු නැතුව කරන හින්දා නිර්වශේෂ දේශනාවල් වල තිබෙනවා යම්කිසි තැනක් යම්කිසි කාරණයක් කියාගෙන යනවා නම් ඒ කාරණය අඩුවක් නැතුව දිගට පැහැදිලිව හොඳට කියාගෙන යන ගතියක්. ඒක නිසා තමයි ඒ සදාරම්මන හිතත් මෙතෙන්ට අන්තර්ගත කරලා තියෙන්නේ. තවත් අපි ඉස්සරහට යමු. ඒකේ තියෙනවා මෙහෙම. ඒ pāli පාඨය සැලකුවොත් කුසලං අස්සාදේති කුසලං අභිනන්දති තං ආරබ්බ රාගෝ uppajjati ඒ කුසලේ නිසා ditthi uppajjati ඒ කුසලේ නිසා විචිකිච්ඡා uppajjati උද්දච්චං uppajjati දෝමනස්සං uppajjati අකුසලේ නිරුද්ධේ විපාකෝ තදාරම්මනතා uppajjati දැන් දැන් මේ යම් කිසි දෙයක් විපස්සනා කරන්නේ නැතුව විපස්සනා කරොත් තමයි අර විදියට කුසල කුසලය විපස්සනා කරනකොට මේ අදාරම්මන වෙන විදිය තමයි ඔය එක තැනකදී කිව්වේ කුසලයක් අනිත්‍ය වශයෙන් දුක්ඛානාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ නැති යන්නත් ওই වැඩේ කරන් තියන්නේ නැතුව නිකන් හිතින් ග්‍රහ කරනවා. ග්‍රහ කරලා බලනවා. ඒ කියන්නේ හොඳයි කියලා. ඒක සිද්ධ වෙන්නේ පුරුතඥයාට සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට සෝවාන් කෙනාට සකදාගාමි අනාගාමි කෙනාට වෙන්න පුළුවන්. ඒ කුසලය මම මේ විදිහට දෙයක් කරා කියලා හොඳයි කියලා හිතා ගන්නවා අභිනන්දනය කරනවා ආස්වාදනයක් ඇති කර ගන්නවා ඔය හේතුව නිසා ඔය හේතුව නිසා ඇති වෙනවා රාගය හැබැයි පුතඥය වශයෙන් ගත්තම දෘෂ්ටි උපදිනවා ඒ වගේම ඒ පිළිබඳව සැකී උපදිනවා හැබැයි මෙතන සැකේ කියලා කියන්නේ අර මේ මේ බුද්ධ ආදී අටතන එක නෙවෙයි මේ ආරම්මන වශයෙන් ආ උද හිතේ තිබෙනා වූ උද්දච්ච ස්වභාවය ඇති වෙනවා නුරුස්නා ගතිය ඇති වෙනවා ඊළඟට අකුසලයේ නිරුද්ධේ විපාකෝ තදාරම්මනතා උපජති කාමාවචර ආරම්මණයක් ඒ ඒ ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ඒකේ තියෙන ස්වභාවය තමයි ඒක අරමුණු කරගෙන තදාරම්මන සිත් පහළ වීම. ඒකට අනුකූලව චිත්ත වීති අවසානයේදී තදාරම්මන ඇති වෙනවා. චිත්ත වීති කියලා කියන්නේ ජවන අවසානයේදී තදාරම්මන <clears throat> චිත්ත වීති අවසානයේදී නෙවෙයි ජවන අවසානයේදී ඇති වෙනවා තදාරම්මන ස්වභාවය. ඔය විදිහට මේ මේ සෛක්ෂයන්ගේ එවාගේම පෘතංජනයන්ගේ රහතන් වහන්සේලාගේ හිත් හිත්වල ක්‍රියාත්මක වෙන අව්‍යාකෘත ධර්ම ඊළඟට සදාරම්මන වශයෙන් ඇතිවෙන ස්වභාවය ඔය විදිහට අපි තේරුම් ගත යුතුයි. තව එකක් තිබෙනවා. මේක පෙර අපි අර අකුසල සිත්වලත් කතා කරා ආකාසානංචායතනං කුසලං විඥානංචායතන විපාකස්ස ආරම්මන පච්චේන පච්චයෝ ඒක වෙන මෙහෙමයි ආකාසානංචායතන කුසලං ආකා දැන් අපි හිතමු ආකාසානංචායතන කුසලයක් කියන්නේ භාවනාවක් වැඩුවා හතරෙනි ධානයට ගිහිල්ලා ආස සංඥාව මතු කරගෙන ආකාසඤ්ඤායතන කුසලයක් ඔන්න වැඩුවා ඊළඟට ඒ කුසලය විඥානංචායතන විපාකස්ස විඥානංචායතන විපාකයට ආරම්භපත්‍යයෙන් ප්‍රත්‍ය වෙන. ඒක වෙන්නේ ඊට ඉස්සෙල්ලා කාලයක ඉස්සෙල්ලා භවයක ඉස්සර වෙලා ජීවිතයක තමන් භාවනා කරන අවස්ථාවේදී ආකාසානංචායතනයේ වඩන අවස්ථාවේදී තමන්ගේ සිය సంతානේ පහළ වුණා වූ අර ආකාශ හැඟීම භාවනා ආරම්මන සංඥාව ඒක අරමුණු කරන්නේ පහළ වෙච්ච කුසලය ඊළඟට දෙවෙනි ආත්ම භාවයේදී ඒක ක්‍රියාත්මක වෙනවා විපාකයක් හැටියට. ඒ තමයි විපාකයක් කියලා කියන්නේ පහර වෙනවා ප්‍රතිසන්දියක් ප්‍රතිසන්දිය පරිචුතිය මේ භවංගයක් චුතියක් කොච්චරනි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ මෙතන කියන්නේ විඥානං ඡායතනෙටයි මේක වෙන්නේ කියලා. විඥානං ඡායතනයට ඒකත් හරි අමුතු එකක් මේක. නිතර කතා වෙන්නේ නැති නිසා වරපතල තැන. අපේ පින්වතුන් මේක දැනගෙන ඉන්නේ කොහොමදයි? අපි මෙහෙම හිතුවොත් දැන් අරූපාවචර ස්ථාන හතරක් තියෙනවා. ඒකේ දෙවෙනි ස්ථානේ විඥාන ඡායතනයේ බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ අයට ශරීරයක් නැහැ, ඇඟක් නැහැ. හැබැයි හිතක් තියෙනවා. ඒ හිතවලට අරමුණු වෙන්නේ මොකද්ද? සෑම හිතක්ම පහළ වුණු තරමුණක් තියෙනවනේ. ඒ බ්‍රහ්ම රාජයන්ගේ තිබෙන්නා වූ හිතවලට පහළ වෙන ආකාරය තියෙනවනේ අරමුණක්. ඒ අරමුණ මොකද්ද? කියලා ගත්තම ඒ අරමුණ තමයි අර ඊට ඉස්සර වෙලා ඒ බ්‍රහ්ම රාජෝ පහළ බ්‍රහ්ම රාජයවරු ඊට ඉස්සර වෙලා භාවනා කරන්නේ මේ ආකාශයේ අරමුණු කරන්නේ ඒ කියන්නේ විඥානයන් ඡායතනය විඥානයේ විඥානය අරමුණු කරන්න කලින් අර ආකාසානං ඡායතනයට යන අර මේ කලින් අරමුණක් යොදාගත්තම ඒ අරමුණ තමයි විපාකයක් හැටියට මෙතනදී ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ආකාසානංචායතන කුසලං ඒ කුසලය විඥානංචායතන විපාකස්ස විපාකයට ආරමණ ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. ඒ හිත තමයි ඒ ආකාසානංචායතන භාවයේ තිබිච්ච ඒ විඥාණය තමයි මෙයා මෙතනින් අරමුණු කරන්නේ. ඒක තමයි මේ කියන්නේ. එතකොට ඒ හිතිත් වෙනවා අර විඥානං ඡායතන කතාව වෙන එකක්. හැබැයි හැම එකම තියෙනවා අරමුණු වීම ස්වභාවය. මේක හරීම හරීම සූක්ෂම හරීම සියුම් ධර්ම ස්වභාවයක්. ඉතින් අපි මේ මේ හරියේ තව දෙකක් දෙයක් විතර මම කියනවා. තව එකක් තිබෙනවා ආකාසානංචායතන කුසලං. විඥානංචායතන කිරියස්ස. ආරම්මන පච්චේන පච්චයෝ. දැන් ඒක හරි අමුතුයි. ඒ තමයි ආකාසානංචායතන කුසලය. ආකා ආකාශය අරමුණු කරමින් පහළ වෙන්නා වූ කුසලසිත විඥාන ඡායතන කිරියස් විඥාන ඡායතන ක්‍රියාසිතට ආරම්භයෙන් ප්‍රත්‍ය වෙනවලු ඒ කියන්නේ මෙහෙමයි ඒක ළඟ වෙන්න පුළුවන් දුර වෙන්න පුළුවන් මේ ජීවිතේ වෙන්න පුළුවන් කලින් වෙන්න පුළුවන් ඔය හරි තැනක තමන්ගේම හිතේ පාල වුණා වූ අර ආකාශයේ අරමුණු කරන්නා වූ සිත ආකාශය අරමුණු කරන සිත ඒක කුසල් සිතක් ඒ සිත ඊට පස්සේ විඥානං ඡායතනේ පහළ වෙන්නා වූ ක්‍රියාචිත්තයට ආරම්මන ස්වභාවයෙන් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඒ හැම අවස්ථාවකදීම මේ හොඳට ඥාන සම්පයුත් භාවයේ පිටලා තමයි ඥාන සම්පයුත් සිත් වලින් තමයි ඔක සිද්ධ වෙන්නේ. දැන් ප්‍රඥාවෙන් තොර වෙච්ච ඥාණයෙන් තොර වෙච්ච හිතකින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. අරමුණු අරමුණු ගන්නේ හොඳට ප්‍රඥාවෙන් පිළිච්ච සිතෙහි. දැන් ඔය විදිහට කුසලෝ ධම්මෝ අභ්‍යාකටස්ස ධම්මස්ස අභ්‍යාකටස ධර්මයකට අරමුණු අභ්‍යාකටස්ස ධම්මස්ස ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කියන එක මේ ආරම්මන ප්‍රත්‍ය මේ විසජ්ජනා වාරයේ ඔය විදිහට එකින් එකට එකින් එකට විස්තර කරගෙන යනවා ඉතින් අද මම මේ අවස්ථාවේදී මේ පින්වුතුන්ට මේ මේ ටික මෙතනින් අවසන් කරනවා. එතනින් අවසන් කරනවා අපි පොඩි වෙලාවක් විතරක් ගමු මේ අපේ සාකච්ඡාවට. ඊළඟට ඉතිරි හරිය අපි ඊළඟ අවස්ථාවේදී කතා කරමු. තව තියෙනවා මේ ඉස්සරහට අපිට තව ටිකක් කතා කරන්න. ඊළඟ අවස්ථාවේදී අපි සාකච්ඡා කිරීම වශයෙන් උත් ඒ වගේම මේ මේක මහා ගොඩක් තියෙනවා මේ ගොඩක් කියලා කියන්නේ මේ විසර්ජන වාර විග්‍රහය වැඩි. ඒක හේතුව අනන්තයක් කියොත් එහෙම නිවැරදි. ආරම්මන වීම අනන්තයක් කියලා කිව්වොත් නිවැරදි. මේ අනන්තය කියලා කියන්නේ අනන්ත සත්වයෝ හිටියොත් එහෙම අනන්ත සත්වයෝ අරමුණු කරන්න පුළුවන්. අනන්ත වස්තු අනන්ත සංඥාවක්. ඒ වගේම අරමුණු කරන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම අනන්ත සත්ව සමූහයා තුළ පහළ වෙන්නා වූ චිත්ත ප්‍රභේදය ඒක වර්ගීක කරලා තමයි මේ පිටු කරලා මේ කියලා දෙන්නේ. ඉතින් මේ ආරම්මන ප්‍රත්‍ය විග්‍රහ කරලා තියෙන හැටිත් ඒ වගේම ඒ පැත්ත බලලා තියෙන හැටිත් හරි විශාලයි. ප ဋ ාණ මහා ප්‍රකරණේ ආරම්මන ප්‍රත්‍යයට විශාල තැනක් තිබෙනවා. විසර්ජනා වාර විග්‍රහය හරි ලොකුයි. ඉතින් අපි මේ සංසාර දුකින් මිදලා යන්න මේ කරන උත්සාහයක් මේ. සංසාර දුකින් මිදලා යන්න. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරපු උන්වහන්සේගේ ඒ ධර්ම න්‍යායේ පිහිටා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් වහන්සේගේ ඒ ප්‍රඥා ප්‍රභාවයෙන් විස්තර කරලා තිබෙනා වූ ඒ ධර්ම කොටස තමයි අපේ පුළුවන් ප්‍රමාණයට අපි සියලු දෙනාම එක්කාසුක එක්කාසු වෙලා ඉස්සරහට මේ සාකච්ඡා කරගෙන සාකච්ඡා කරගෙන යන්නේ. අපේ මනසෙමුත් ඒ වාට එක්තරා ප්‍රමාණයකින් හෝ වේවා රිංග ගන්න පුළුවන් වෙයිද? ඇතුල් වෙන්න පුළුවන් වෙයිද? මෙනෙහි කර ගන්න පුළුවන් වෙයිද කියන උත්සාහයක් තමයි අපි මේ කරන්නේ. ඇත්ත වශයෙන්ම මම විශ්වාස කරනවා අපේ මේ බණ අසාගෙන එවාගම ධර්මයේ හිතාගෙන මෙනෙහි කරගෙන සාකච්ඡා කරගෙන යන්නා වූ පින්වතුන්ට මේ ධර්ම කාණ්ඩය හොඳට තේරෙන්නේ නැති වැටෙන්නේ නැති කියන. ඉතින් අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා මේ වෙසක් සමයේ අපේ පින්වත් ධර්මස්වාමී සෑම දිනාටම ඉතින් යහපතක් වේවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ හොඳට අවබෝධ කරගත්ත මේ ධර්ම කාණ්ඩයන් හොඳින් තේරුම් අරගෙන වටහාගෙන ඒ වගේම කෙලෙස් නසාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ තුලින් අවබෝධ කරගෙන නිර්වාණ ධාතුවෙන් හිත නිවා ගන්නට ලැබේවා සෑම දිනාටම නිර්වාණ ධාතු ස්පර්ශ කරගෙන සසරින් මේ හේතුඵල ධර්ම සමූහයෙන් මිදී යෑම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා සෑම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින්. එහෙනම් කල්‍යාණ මිත්‍රයනි අපිට කෙටි වේලාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේගෙන් තවදුරටත් යමක් දැනගන්න තියෙනවා නම් දැනගන්න. හොඳයි මම හැමතෙම විවෘත කරන්නම් ඒ අවස්ථාව. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි අනිත් අය යොමු වෙන කලින් එහෙනම් මම කෙටියෙන් ප්‍රශ්නයක් නගන්නම් ස්වාමීන් වහන්සේ මේ අර ඥානා වුට්ඨිත්වා ඥානං අස්සාදීති අභිනන්දති සං ආරබ්බ රාගෝ උපජ්ජති ditthi උපජ්ජති විචිකිච්ඡා උපජ්ජති උද්දච්චං උපජ්ජති කියන තැනදී ස්වාමීන් වහන්සේ මානය ගැන එතන සඳහනක් කරෙන්නේ නැහැ නමුත් හිතනවා දැන් කෙනෙක් ධානයකින් නැගිටලා ඒ ඒ ගැන මානෙමුත් හිතන්න පුළුවන් නේද කියලා වගේ අදහසක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. එතන එහෙම හිතන එක නිවැරදිද ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණයි. මේ එතනදී මහත්තයා මාන්නය යොදා ගන්නට තව එක්කෙනෙක් ගන්න ඕනේ. දැන් ditthිය කියලා කියන එක තිත්‍ය කියලා කියන එක ගන්න පුළුවන් තමා තුළම ආත්ම දෘෂ්ටි සංකල්පේ දාන නිසා. රාගය ගන්න පුළුවන් තමා තුළින්ම ඒකට බැඳී යන නිසා. දැන් මාන්නයස් කරන අවස්ථාවේදී තමා තුළ තියෙන දෙයක් තවත් එක්කෙනෙකුට සම්බන්ධ කරන්න ඕනේ මනින්න ඕනේ ආන්න ඒ නිසා තමයි ඒ වගේ දේවල් ඉතින් බෑර වෙන්නේ අනිත් ටික ඔක්කොම තියෙනවා හොඳයි සයන්නාංශ බොහොම පිං තව කෙටි ප්‍රශ්නයක් අහන්නම් ස්වාමීන් වහන්සේ අපිට <clears throat> විස්තර කරනකොට අර මේ කුසල කුසලෝ ධම්මෝ අභ්‍යකටස ධම්මස්ස කියන තැනදී ස්වාමීන් වහන්සේ කුසල සිත් 21ම ප්‍රත්‍ය වෙනව නේද කියලා අහන්න කැමතියි ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට කිව්වේ අර මේ අරහත් මාර්ගසිත මේ සමය ආරම්භණයට ගන්න කියලා එතනදී කුසල් සිත් සිත් 21ම සම්බන්ධ වෙනව නේද සානාස ආරම්භණ පැත්තෙන් අන්සේ රහතන් වහන්සේගේ හැටියට බැලුවෙන් පස්සේ ඒ ටික ඔක්කොම අවු වෙනවා. ඒ රහතන් වහන්සේගේ මේ ක්‍රියා අව්‍යාපෘතයට මේ ක්‍රියා සිත අව්‍යාකෘතියට ඒක අහු වෙනවා රාතන් වහන්සේගේ වශයෙන් ගන්න පුළුවන් අනිත්‍යයි වශයෙන් ගන්නකොට එකක් විතරක් ගන්න 20ක් විතරක් ගන්න හොඳයි බොම් පින් ස්වාමීන් වහන්සේ තවත් කාට හරි යමක් පැහැදිලි කරගන්න තියෙනවද සහෝදරට අවසරයි ස්වාමීන් වහන්සේ අවබෝධන මාත්‍යා ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්න සම්බන්ධව මම හිතන්නේ වීතියේ මම හිතන්නේ 21ම යෙදෙන්න ඕනේ වගේ එකක් තමයි මටත් තේරුනේ. දැන් සසලෝ ධම්ම අභ්‍යක්ෂිත ධම්මස වලට ආරම්භන දෙද්දී ඒ හැම එක්කෙනාට පොදු මේ කුසාසල් 21ම ආරම්භන වෙනවා වගේ එකක් තමයි තේරුනේ. මටත් ඒක අර මේ අනිත් එක අර ඊළඟ ආරම්භ ඊළඟ වීතිය ගන්න කොටත් අරහා මග්ගවිස්වා කියලා ඒ සිතම තමයි ආරම්භ තියෙන රතනසෙ පු탁ජන කෙනෙකුටත් ඒ වෙන විදිහකට යන්න පුළුවන්කම නැත්නම් අරහන් සිතක් පු탁ජන කෙනෙකුට බලන්න බෑනේ. ඒ හින්දා ඒ කියන්නේ සාමාන්‍ය පොදුවේ ගත්තොත් කුසල් මේ සිත් 21ම ප්‍රත්‍ය වෙන්න ඕනේ වගේ එකක් තමයි තේරෙන්නේ. පෙරවන් සම්මේ සම්මසේ එක මම තේරුම් ගත්තේ ඉවැරදි දාන්නේ. දේශනා කරනකොට ඉහලින්ම කියලා තියෙනවා සමහර වෙලාවට අව්‍යාකෘත ධර්මයේ කියනකොට ඉහළින්ම ගත්තාන් පස්සේ 21ම යොදා ගන්න එක හරි දැන් රහතන් වහන්සේට බලන්න පුළුවන් එක ඒක අපිට පැහැදිලි ඊළඟට අනාගාමින් වහන්සේලාට එනකොට තමයි විශ්ත වෙන්නේ ඊළඟට රහත් පුතඥයන්ට එනකොට එච්චර හරියක් එන්නේ නැහැ නමුත් දේශනාව නිර්වශේෂ දේශනාවක් නිසා ඔක්කොම කිය ගන්නකොට අර විශේෂ ගන්න එක හරියි හරි ස්වාමීන් වහන්සේ ඒක තමයි අනිත් එක ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේදී යසමන්ත ප්‍රශ්නේදී තමන්ගේ හිතක් සම්බන්ධව කියන්නේ තමන්ගේ තියෙන වස්තුව කියන්නේ තමන්ට පරිබාහිර දෙයක තමන්ගේ රූප ස්වභාවය ගැන හරි ආනක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවල් තිබ්බට තමන්ගේ හිත ගැන මාන්නයක් ඇති කරගන්න බැහැ වගේ එකක් තේරෙනවා ස්වාමීන් වහන්සේ ඒක දැන් අපි භාවනා කරලාගත් හිතක් හරි ධානය හිතක් හරි ඒ තමන්ගේ මොනම හිතක් ගැන හරි සම්බන්ධව තමන්ට මාන්නයක් කුසල හිතක් හා සම්බන්ධව හරි තමන් කරපු දෙයක් ගැන නම් මාන්නයක් ඇති කරගන්න පුළුවන් වෙයි නාට ඒ තමන්ගේ හිත ගැනම තමන්ට මාන්නයක් ඇති කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඇත්ත මේ මාන්නේ කියන එකේ තේරුම මනිනවා කියන එකයි කියන්නේ ඒක හැදෙන්න සමහර අවස්ථාවලදී මානිය යොදා ගන්නවා සාමූහිකත්වයක් ගන්නකොට ගොඩක් එක්කාසු කරලා ගන්නකොට මේ වගේ අවස්ථාවලදී ඔක යොදන්නේ නැත්තේ තමන් තමන් අනික් කෙනෙකුට තමන්ගේ හිතෙම තමන් කරන්නේ නැතුව දැන් මගේ හිත ඉස්සරලා තිබිච්ච හිතට වඩා හොඳයි කියලා මාන්නයක් කරන්නේ නැහෙනි. නමුත් වෙන කෙනෙක් උකට පටලවා ගන්න ඕනේ. ළඟ වූ දුර වූ සහචරයෙක් කවුරුරි. එතකොට තමයි ওই මාන්නේ බෙදීම් වශයෙන් සහ අහංකාර වීම වශයෙන් එන්නේ. දැන් දැන් දාණය අපි සාමාන්‍යයෙන් එච්චර හරියකට යන්නේ නැතුව අපි ওই කාරණේ වටහා ගැනීමට මේ විදිහට හේතුවොත් එහෙම මට සම්පත් තියෙනවා පිළිකරන් තියෙනවා වාහන තිබෙනවා ඉතින් මට තිබෙනා වූ වාහන සම්පත් ඉඩකඩම් ඇඳුම් පැනදුම් ඒවා මගේම මේ ලස්සන හැඩේ වැඩේ ගැන හිතාගෙන වෙන කවුරුව සම්බන්ධ කරගන්න නැතුව මං කොහොමද මාන්නයක් උපදවාගන්නේ මම මට වඩා උසයි උසස් කියලා මම මට වඩා රස්සනයි කියලා එහෙමද නෑ එතකොට එන්නේ දෘෂ්ටියයි පුජ්‍යලා දැන් යම් කිසි කෙනෙක් ඕකට වෙනත් කෙනෙක් දාගත්ත ගමන් තමයි එයාට වඩා මම එයාට වඩා මගේ කියන හැදී හැඟීම එන්නේ ඒක නිසා ওই අවස්ථාවේදී ඔය ධාන සිත Tamange හිතින් ගන්නකොට ඒ පැත්තට දාලා ගන්න වෙන කෙනෙක් සම්බන්ධ කරගන්න නැති නිසා මාන්නය අයින් කරනවා ඒ වෙනුවට ප්‍රබල දෘෂ්ටියක් තියෙනවා. මොකද සාරාංශය? ශ්‍රීමති මහත්මයා ආන්න කියන්නේ යමක්. මම අහන්න ගියා දැන් මාත්‍ය ස්වාමීන් වහන්සේට ගොඩක් වෙලා පැහැදිලි කරන්න මේ දන්නේ නැහැ. එහෙමනම් ලබන සතිය පැහැදිලි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා යම් කිසි කෙනෙක් ධානයකට සමවැදලා ඉන්න කෙනෙක්ගේ හිත දිහා 300 දෙනා වහන්සේලා බලනකොට එක විට ආරම්මන සත්‍යයෙන් සත්‍ය වෙනවා කියලා අන්න එතන පොඩ්ඩක් සවසනයක් පැහැදිලි කරගන්න ඕනේ. ඊක වැඩි නම් ස්වාමීන් වහන්සේ වහන්සේ ලබන සතිය පැහැදිලි කරත් කමක් නැහැ. දැන් පුළුවන් නම් ඒක පැහැදිලි කරලා දෙනවා නම් අප්‍රමාණ ඒ මම ඒතනදි කිව්වේ මෙහෙමයි. දැන් අපි හිතමු මේ ආරම්මන ප්‍රත්‍ය වෙනවා කියන එක අරමුණු වීමේ තිබෙන්නා වූ අමුතු විශේෂිත ගුණය තමයි මම කිව්වේ. දැන් අපි හිතමු මෙහෙම එක පිඟානයකට පත්තාගෙන ලොකු භාජනයකට පත්තාගෙන මේ කනවයි කියලා පස් දෙනෙක්. එතකොට ඒක ඒ වෙලාවෙදිම අඩු වෙලා නැති වෙලා යනවා. තව හිතමු අපි මෙහෙම එක දොරකින් පස් දිනක් යනමයි කියලා. ඒ පස් දිනක් යනකොට එක්කෙනෙකුට එක වතාවකට ඒ දොරෙන් යන්න පුළුවන් නම් අවස්ථා පහක් යනවනේ ඒ දොරෙන් එක්කෙනෙකුට ඇතුල් වෙන්න උදව් වෙන්න. එහෙම ගතියක් තියෙනවනේ. දැන් මේ පස් දිනක් එක්කෙනෙක්ගේ එක රූපයක් දිහා බලාගෙන අපි හිතමු ලස්සන රූපයක් දිහා බලාගෙන ඇඳකු රූපයක් බිත්ති ගහලා තියෙන පහ දෙනෙක් එක වෙලාවෙදීම ඒ රූපේ දිහා බලාගෙන ඉන්නකොට ඒ රූපය අර බලාගෙන ඉන්න පහ දෙනාට ප්‍රත්‍ය වෙන්නේ අවස්ථා පහක නෙවෙයි. එක අවස්ථාවේදීම ඒ පහ දෙනා ඒ දිහා බලාගෙන එක එකම රූපය එකම මොහොතේ එකම ශරණයේ ඒ පස් දිනාටම මේ බැලීමට වස්තුවක් ආරම්භණයක් හැටියට ඉදිරිපත් වෙනවා. ඒ වගේ තමයි ඔය රහතන් වහන්සේලා අනාගාමී වහන්සේලා කියපු 300 දෙනා වහන්සේම එක දියක් එක කෙනෙක්ගේ හිතක් දිහා එක වෙලාවක බලාගෙන උට ඒ උන්වහන්සේලා ඒ හිත අනිත් එක්කිනා බලලා මේ හිත අයින් වෙන්න ඕනේ මට බලාගන්න ඊට පස්සේ මම ඉක්වන්ට බලලා අයින් වෙන්න ඕනේ අනිත් එක්කිනාට ඒ හිත බලන්න කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ එක මොහොතේදී ඒ ආරම්මන භාවය අර උකුටාම තියෙනවා ඒක හරි 아무තු ස්වභාවයක් ඒක අපි හිතන්නේ නැහැ අපි හිතන්නේ නැහැ නිකන් සාමාන්‍යයෙන් අපි ලාවට නිකන් අපේ හිතට නිකන් යම් කිසි යා සරලව තේරෙන දෙයක් ඉතින් ඔය එක්කාසු කරගෙන අපි මේට අයින් වෙන්න බලනවා ඒ සමහර කෙනෙකුට හිතට හිතන්නත් හරි මහන්සියක් හේතුවක් වගේ දැනෙනවා ඒක නිසා අතහැරලා දානවා. ඉතින් ඒ වුණාට ඇත්තටම ගඳුරුන් බැලුවොත් ඒක. ඔහොම ස්වභාවයක් තියෙනවා නේද? එක වෙලාවකදී ඒ සිය දෙනා වහන්සේම හිත ඉදුවොත් එහෙම ඒ සිය දෙනා වහන්සේට එක්කෙනෙක්ගේ හිතක් දකින්නෝනේ පේලා තියෙනෝනේ දැකලා තියෙනෝනේ එක මොහොතේ එහෙම වෙලා තියෙන්නේ ඇයි එහෙම එක මොහොතේදීම ඒ සිය දෙනෙකුගේ හිතවලට ප්‍රත්‍ය භාවයේ ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ගුණය ප්‍රත්‍ය වෙන ස්වභාවය ඒ එක වස්තුවක තිබිලා තියෙන නිසා ඒකයි මම මතක් කරේ තේරුණා ස්වාමීන් වහන්සේ වන්දනා ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ ගිය පාර එක සම්බන්ධ ගිය පාර කතා කරපු අර කුසලස්ස ධම් කුසලෝ ධම්ම කුසල අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියපු තැන මතක් වුණා ස්වාමීන් වහන්සේ දැන් අපේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අතරේ තියෙනවා මේ පින් පොත කියලා එකක් පින් පොත ලියනවා ඒ වගේම අපි අහලා තියෙනවා දුටුගැමුණු රජතුමාත් මරණාසන්න මොහොතේ පින් පොත කාට හරි කියවන්න කිව්වා හරි කියලා. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඇත්තටම හිතෙනවා හුඟක් වෙලාවට ඒ කවින් කරපු පින අකුසල ධර්මයකට ඒක ගැන ආසහිතලා ලෝභ වුණොත් අකුසලයකට නේද ඒක බලපාන්නේ කියලා කොමල් ස්වාමීන් වහන්සේ ඒකෙන් ප්‍රයෝජනයක් වෙන විදිහට ඒක කරගන්න කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හැබැයි එතනදී නම් එතනදී කියන්නේ මේ කුසලයක් කුසලයක් කුසලයේ සිතකින් මෙනෙහි කරනකොට කුසාසිතකින් මෙනෙහි කරනකොට ඒක දෙගුණ තෙගුණ වෙනවා කියලා. ඒක ඒ පරමාර්ථයෙන් තමයි ඔය ඇති වෙන්නේ ඔය පින්පොත කියවෙන එක. හැබැයි ඔය අතර මෙහෙම සිද්ධ වෙනවා. මෙහෙම සිද්ධ වෙනවා මේ අපි සමහර අවස්ථාවලදී දැකලා තියෙනවා එක්කෙනෙක් හිටියා මේ අපේ ආරණ්‍යයකට ඇවිල්ලා වත් පිළිවෙත් කරනවා මේ මල් කඩලා දෙනවා වත් පිළිවෙත් කරනවා ස්වාමීන් වහන්සේලාට වඳිනවා උපස්ථාන කරනවා ඔහොම කරගෙන ඉන්නවා ඉතින් මේක මේ මහා පුණ්‍ය භූමියක් පුණ්‍ය ක්ෂේත්‍රයක් නේ ඉතින් එයාට ඕනකම තිබුණා මේ ශක්විති රජ වෙන්න ඉතින් එයා මොකක් හරි දෙයක් කරලා හරියට ඒක ගැන කියනවා. මං අද අතු ගෑවා. හොඳට බොහොම සිත් සිත පැහැදලා අතු ගෑවා. මං හොඳට වන්දනා කරා මල් කැඩුවා ওই විදිහට කියලා මෙයා කියනවා. කියලා මේ ඒ ගැන හරීම මේ ආස්වාදයක් කරනවා අර මේ ඒකේ විපාකයක් ගැන හිතලා. ඉතින් බලාගෙන යනකොට එයා හරියට ඒකට ලෝභ කරනවා. ආන්න ඒ වගේ අවස්ථාවලදී තමයි අර ඇති වෙන්නේ මේ ලෝභ චේතනාව. හැබැයි කුසලයක් තියෙනවා. ඔකේ ප්‍රශ්නේ වෙන්නේ කෙනෙකුට මේ ප්‍රශ්නේ වෙන්නේ ඔක අර අභිනන්දනය කියන එකයි ඒක අර ඒක පටලවා පැටලීම් ස්වභාවයක් ඇති වෙනවා කුසලයක් සිද්ධ කරලා පින්පත කියන අවස්ථාවේදී එතනදිත් මේ අභිනන්දනය කියන එක කුසලය කියන එක අභිනන්දනයවත් උන කියලා. ඒක එහෙම නෙවෙයි තියෙන්නේ. එයාගේ හිතට තව කුසල් සිතක්, ප්‍රභාස්වර සිතක්, ඒ වගේම තමන් කරපු දේ පිළිබඳව අනුමෝදනාත්මක අනුමෝදනාවක් සිද්ධ වෙන්නා වූ හිතක්. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා. අර ඉද මෝදති වෙච්ච මොහොතේ කියන්නේ ආනේ එතනදී තමයි ඒ ස්වභාවය තමයි ඒ අර පින්පොත කියවන අවස්ථාවේදී වෙන්නේ. දැන් අපි පණ දේශනා කරනවා පින්කම් කරලා පින්කම් දානමය පින්කම සිද්ධ කරාම අනුමෝදනාවක් කරන යනුමෝදනාව කරන අවස්ථාවේදී ඉතින් අහගෙන ඉන්න අය ඔක්කොම එක්කෙනෙක් තමන් කරපු පින්කම පිළිබඳව අනුමෝදනා භාවයට පත් වෙනවා වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් මාන්නේ වෙනවා වෙන්න පුළුවන් තව එක්කෙනෙක් දෘෂ්ටි වෙනවා වෙන්න පුළුවන් තව එක්කෙනෙකුට අකුසල් වෙන්න පුළුවන් ඒක ඉතින් අපි දන්නේ නැහැ නමුත් ඒ අවස්ථාවේදී Taman හොඳ දෙයක් සිද්ධ කරගත්ත යහපත් එහෙම කියලා හිතනකොට එයාට ඒකේ අනුමෝදනාව සිද්ධ වෙනවා ඒක තමයි මේ පින්පොත කීමේදී ඇති වෙන්නේ බොහොම පිං ස්වාමීන් වහන්සේ මම හිතනවා අද අපේ කාල වේලාව ඉක්ම ගිහින් තියෙන අද සාකච්ඡාව නිමවටපත් කරන්න ස්වාමීන් වහන්සේ සවන්නට සිසිලස වෙනින් ඔබ වහන්සේට පාද නමස්කාර කර පුණ්‍යානුමෝදනා කරනවා අප වෙනුවෙන් කාල වේලාව නොබලා මේ ආකාරයෙන් අපිට ධර්මය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේ දෙන අනුග්‍රහය පිළිබඳව ස්වාමීන් වහන්සේ එහෙමනම් අද සාකච්ඡාව මෙතෙන් නිමා කිරීමට ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි හැම දිනාටම තෙරුවන් සරණයි මේ වෙසක් කාලයේ අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු සිතට ඒ ਸਰවඥතා ඥාණයට පෙනිච්ච දැනිච්ච උන්වහන්සේගේ දර්ශනයට හොඳට යොමු වෙච්ච ධර්ම පරාසයක එක්තරා තිත් මාත්‍රයක පමණ පුංචි කොටසක් තමයි අපි මේ අරගෙන සාකච්ඡා කළේ. ඒ තුළ මේ පින්වත් සෑම දිනාගේම සිත භාවනානුසාරයෙන් ඒ ධර්ම මානසිකාරයේ පැත්තට හැරී ක්‍රියාත්මක වුණා. ඒ ගැන හිතලා සතුටු වෙන්න මේ උපදවාගත්තා වූ සියලු පින් සියලු කුසල ධර්මයන් අපි සෑම දිනාටම යහපත පිණිස හේතු වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා වගේම මේ ධර්ම මණ්ඩපය හදාගෙන ඒ වගේම අවුරුදු ගාණක් තිස්සේ ලෝකයාට දහම් බෙදා දීම සිද්ධ කරගෙන ආවා වූ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ මහත්මයට දරුවන්ට හැම දිනාටම ශාන්තියක් සැනසෙල්ලක් යහපතක් වේවා නිදුක් නිරෝගී දීර්ඝාස වේවා ඒ මහත්මයාට සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමාමහා නිවෙනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් පින්වත් ජයන්ත මහත්මයා මේ කටයුතු මෙහෙවනවා. ප්‍රශ්න ඇසූ පින්වත් සියලු දෙනාටමත් අසාගත සිටින්නා වූ සෑම දෙනාටමත් ඉදිරි කාලයේදී මේවා අහලා ධර්මඥානෙ දිනු කර ගන්නා පින්වත්තුන් සෑම සියලු දෙනාට මේ උතුම් පින් බලයෙන් සහ ධර්මීය අනුභව බලයෙන් නිරෝගී සැප වේවා දීර්ඝාස වේවා සුවසේ ධර්මයේ මෙනෙහි කරගෙන නිවැරදි ස්වභාව නිවැරදි ධර්මයේ හසු කරගෙන නිවැරදි ධර්මයේ මුණගස්සාගෙන නිවැරදි ලෙසේ ධර්ම මෙනෙහි කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධ කරන සසර දුකින් මිදී ඒවා ඒ සඳහා මේ ප්‍රත්‍යක් මාර්ග උපදේශයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි සාමා. සාදු සාදු සාදු. शीलवन्तं गुणवन्तं पुण्यक्षेक्षम् अनुत्तरं गुण्डवीरतं पठितुं वन्दितं वरम् सारिपुत्रादिशेरानागतं पतिपाचय सद्धा शीलं दयावासं साधु साधु साधु නිදුක්වේවා නිරෝගී සුවය සරණයි මෙන්න හදේ අතර සියත් දෙනාට සනායි දරුවන් සරණයි